එහෙමයි එහෙමයි. මම අනිත් ප්‍රශ්නෙට යොමු වෙනවා නම් මේ අර මේ සමහර ස්වාමීන් වහන්සේලාත් කියනවා දැන් ඔය රුවන්වැලි සෑයේ අර ඔබ වහන්සේ අර කියපු දේශනාව අර ඉස්සෙල්ලා කියනකොටයි මේක මට මතක් වුණේ. බුද්ධ ශක්තිය මේ බුදුහාමුදුරුව සම්පූර්ණ ඉතින් නාම රූප ධර්ම අහොස් වෙලා ඉතින් උන්වහන්සේගේ කර්ම ශක්තිය විශ්වයේ තියෙනවා වගේ කිව්වනේ. දේශනා වුණානේ. එතකොට අර රුවන්වැලි සෑයේ උන්වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතු ප්‍රමාණයක් තියෙනවා. එතකොට සමහර ස්වාමීන් වහන්සේලා කියන උන්වහන්සේ මෙන්න මේ විදිහට සැතපෙල ඉන්නවා. ඊළඟට කොහොමත් ඉතින් කියනවනේ අන්තිමට මේ මේ මං හිතන්නේ තියෙනවානේ දැන් බුද්ධ ඒ කියන්නේ දැන් මේ කාලේ ඉවර වෙනකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉවරනකොට ධාතු ඔක්කොම එකතු වෙලා යමක මහා පාටිහාරයේද මොකද්ද එහෙමත් ඇති වෙලා නැති වෙනවා කියලා. ඒතර ඒ ගැන මට නිකන් ප්‍රශ්නයක් ඇතුණා දැන් ওই ප්‍රකාශ ගැනයි ඔය ප්‍රෙඩික්ෂන් ගැනයි කොහොමද අපි හිතන්න ඕන කියලා සවනාස ඒක ඔව් දැන් යම්කිසි ශක්තියක් තියනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒක ජීවමාන කියන ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නකොට උන්වහන්සේගේ විඥාන ධාරාව සජීවීව පැවතුණානේ. ඒතකොට මේ විඥාන ධාරාව සජීවීව පවතිනකොට ඒ ਸਰවඥතා ඥාණය ඇතුළු කොටේ සමස්ත ශක්තියින් මේ විඥාන ධාරාවත් එක්කයි බැඳී පවතින්නේ. ඒතකොට විඥාන ධාරාව අහෝසි කළාට පස්සේ ඉන් අනතුරුව තියෙන්නේ විඥාන ධාරාව තුළින් ගොඩනැගූ ශක්තිය. දැන් ਸਰවඥ ධාතුන් වහන්සේලා තුල තියෙන්නේත් සර්වඥ ධාතුන් වහන්සේලා කියලා අපි කතා කරන්නේ තථාගතයන් වහන්සේගේ ශරීරයේ අස්ති කොටස්නේ. එතකොට වෙනත් කෙනෙකුගේ ශරීරයේ අස්තිවල නැති විශේෂ ශක්තියක් විශේෂ ගුණයක් විශේෂ ආශ්චර්යයක් ඒ අස්තීන් තුල පවතින්නේ කොහොමද අර සර්වඥතා ඥානය සාක්ෂාත් කළ ඒ බඳු විඥානයකගේ ස්පර්ශය ලැබුණ නිසායි උන්වහන්සේ පෙර වූ සිවුර, උන්වහන්සේ පරිහරණය කළ පාත්‍රය, උන්වහන්සේට ඒ බුද්ධත්වයට සඳහා උපකාර කළ බෝධිය මේ සියල්ල පූජනීය වෙන්නේ, ගෞරවනීය වෙන්නේ, වන්දනීය වෙන්නේ. එතන තියෙන ආශ්චර්ය වෙන්නේ අර මහා බුද්ධ ශක්තිය ස්පර්ශ කිරීම. ඒතකොට මේ බුද්ධ ශක්තිය රඳා පැවතුනේ විඥාන ධාරාවත් එක්ක. ඒක දැන් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ විඥාන ධාරාව නිමා වෙන්නට පෙර ආත්ව ඒ තුලින් ගොඩ නැගූ ශක්තිය. අර ඒකයි මම කිව්වේ ගිනි කූරක් පත්තු කරලා නිවා දැම්මහම ගිනි කූරේ බින්දර ටික ඇතනින් ඉවරයි. හැබැයි ඒකෙන් ගොඩ නැගුණු යම් උණුසුමක් තියෙනවා. ඒක අපට නැහැ කියන්න බෑ. එතන අන්න ඒ වගේ ශක්තියක් තමයි වර්තමානයේ ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒක ශක්තිය තවම තියෙන නිසා ඒ ඒ අර්ථයෙන් බුද්ධ ශක්තිය ජීවමානයි කියලා කෙනෙකුට ඕනනම් ඒ ජීවමාන කියන වචනේ පාවිච්චි කරන්න එහෙම සරල විදිහට පාවිච්චි කිරීම වරදක් කියලා අපිට කියන්න බෑ. එහෙම නැත්නම් අපිට අර දෙවියන් වහන්සේ ජීවමානයි කියන විදිහේ අර්ථයකින් එහෙම නැත්නම් අර මහායාන ආගමේ කියන විදිහට සියලුම බුදුරු ගිහිලා සුඛාවතියේ ඉන්න උන්වහන්සේලා අවශ්‍ය වෙලාවට උදව් කරනවා ඒ කවුරුවත් පිරිනුවම් පාන්න එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ. අතහාගතයන් වහන්සේ රුවන්වැලි සෑය ඇතුලේ ජීවමානව ඉන්නවා මේ බුද්ධ කල්පේ ඉවර වෙනකන් අනිත් අයට උදව් කරන්න. එහෙම කතාවක් නෙමෙයි. උන්වහන්සේ පිරිනුවන් පාලා ඉවරයි. ක්ලේශ පරිණිරවාණය සහ ස්කන්ධ පරිණිරවාණය කියන මේ දෙක හරියට තේරුම් ගත්තාම ඒක අපිට වටහා ගන්න පුළුවන්. ස්කන්ධ පරිණිරවාණයටපත් උනාට උන්වහන්සේගේ ඒ ස්කන්ධයන් පවතින කාලය තුල ගොඩ නැගූ ශක්තියයි දැනට තියෙන්නේ. ඒක තවමත් උන්වහන්සේගේ ඒ අස්ති කොටස් හා බද්ධ වෙලා උන්වහන්සේ පරිහරණය කරපු දේවල් එක්ක බද්ධ වෙලා තව මේ ශක්තිය තියෙනවා. ඒ මොකක්වත් නැතත් මේ විශ්වය තුල තවමත් ඒ ශක්තිය අර ගිනි කෝරක් පත්තු කරලා නිවුවහම මේකේ උණුසුම රඳා පවතිනා වගේ තවමත් ඒ ශක්තිය විශ්වය තුල තියෙනවා. ඒතකොට ඒකත් අනුක්‍රමයෙන් ෂය වෙනවා. මොකද ඒවා නিত্য ධර්ම නෙමෙයි. අනිත්‍ය වූ සංස්කාර ධර්ම. ඒ නිසා ඒවත් අනුක්‍රමයෙන් ෂය වෙනවා. එතකොට ඒ ෂය වෙලා යද්දී අර යම් දවසක ධාතුන් වහන්සේලා එකතු වෙලා අර විදිහට ප්‍රාතිහාරයක් පානවයි කියලා කියන්නේ ඒක බුද්ධ අදිෂ්ඨානය. එතකොට අදිෂ්ඨානය කියන්නේ අර අන්න අර ශක්තිය. දැන් අදිෂ්ඨානයක් කරන්න බුදුහාමුදුරු දැන් ජීවමානව නැහැ. උන්වහන්සේගේ චිත්ත පරම්පරාව නැහැ. හැබැයි චිත්ත පරම්පරාව නිරුද්ධ වෙන්න කලින් අදිෂ්ඨානය නම් වූ ශක්තියක් ගොඩනගලා ඒකේ નિયમિત වෙලාවට සක්‍රිය වෙනවා. <coughs> ඒ නිසා බුද්ධ අදිෂ්ඨානයක් කළා නම් ඒක මේ විශ්වය තුල අනිවාර්යෙන් ඒ දිනේට ඒ අවස්ථාවට ඒක කෙරෙනවා. එහෙම අදිෂ්ඨානයක් නැතිනම් විශේෂතා වෙන්නට පුළුවන් දිව්‍ය බ්‍රහ්ම නාග මනුස්ස ඍෂි තවත් මනුස්ස 이르දිමතුන් ආදී අවශේෂ මේ පංචභූතයන් පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් චලනය කරන්න වෙනස් කරන්න ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් අවශේෂ ආත්ම භාවයන්ගේ සහාය මත යම් යම් දේවල් වෙනස් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් තොරව යමක් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා තිබ්බනම් ඒකට ආයේ දෙවියෙකුගේ බ්‍රහ්මයෙකුගේ මැදිහත් වීමක් ඕන නැහැ. ඒ අවස්ථාවට ඒකේ විදිහට සක්‍රිය වෙනවා. ඒතකොට හැබැයි ඒ සක්‍රිය වෙන්නේ ජීවමානව බුදුහාමුදුරුව පැවතීම නිසා නෙමෙයි අර අදිෂ්ඨාන බලය. ඒතර අදිෂ්ඨානය උන්වහන්සේ ගොඩනැගූ කර්ම ශක්තියේ බලය ඒක අර ජීවමාන කතාව නෙමෙයි කියන්නේ. ජීවමානයි කියන්නේ උන්වහන්සේගේ විඥාන පරම්පරාව තවම සක්‍රිය නම් පමණයි අපිට ජීවමානයි කියලා කියන්නට පුළුවන්. එහෙම නැත්නම් උන්වහන්සේ පිරිනිවන් පාලා ගොඩනැගූ ශක්තිය තවම අනුක්‍රමයෙන් ෂය වෙමින් පවතිනවා. ඒ තුල අදිෂ්ඨානය කියලා කියන්නේ ඉතා විශේෂ අවස්ථාවක්.